අරුණ මනතුංග මහත්මයා පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ අද අපිට කියලා දුන්න ඊ타ත්ම වැදගත් කරුණවල ගැන හිතනකොට එක කරුණක් සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටලුවක් निराකරණය කරගන්නත් ඒක මතු කරන්නත් මේ ප්‍රශ්නේ අහන්නේ ස්වාමින් වහන්සේ දැන් ස්වාමින් වහන්සේ අපිට කිව්වා ප්‍රධාන ආදීනවය. ඒ කියන්නේ පීඩාව නිසා බැහැර කිරීම කියන ආදීනවය තමයි මූලිකව ඇති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒක ගැන ටිකක් හිතුවාම තේරෙනවා මාධ්‍ය වලින් ඒ වගේම යම් යම් විදිහට අපේ අපේ දැන් මාධ්‍ය හරහා සිදුවන ධර්ම දේවල් වලින් පවා මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ ඕක. ඒ වගේම අපිට දැනෙන්නේ කාම සත්වයක් හැටියට ඕක. ඉතින් ඔතන හදියට රිෆ්ලෙක්ස් ඇක්ෂන් එකක් වගේ. ඒ කියන්නේ පීඩාව මානසික සහ කායිකව දැනෙනකොටම ඒකෙන් ගැලවෙන්න හිතන එක තමයි එතන අර්බුදයේ හැටියට ඇති වෙන්නේ. ඒක නිකම්ම ඔටෝමැටිකලි වගේ ඇති වෙනවා. ඉතින් ස්වාමින්වහන්සේ අර නින්දිත වූ හිස් ගතිය ඒ කියන්නේ අප්‍රකට ආදීනවය දකින්න නම් ඔය වගේ දැන ස්වාමීන් වහන්සේලා දේශනා කරන බණ විතරක් අහලා ඒ දැනුම දිනු කරගත්තා ඒක ඒ වගේ මේ ගැන හිතුවා විතරක් මදි ස්වාමීන් වහන්සේ අපිට අවස්ථා දෙකක් කිව්වා එක්තරා ආකාරයකට සමතයකට හිතපත් කරගන්න ඕනේ දැන් ස්වාමීන් වහන්සේ මේ භාවනාව ගැන කියනකොට උනත් ඊටාම සරල තැනකට ගත්තොත් දැන් අපි ආස්වාස ප්‍රාස්වාස කරනවා නම් හුඟක් වෙලාවට ප්‍රවීණෙක් බවට පත්වෙන එක සංදිස්ථානයක් තමයි කියලා මට හිතෙනවා ආස්වාස ප්‍රාස්වාසයේ යථා ස්වභාවය මොනවත් ඇඟිලි ගැනීමකින් තොරව දැනගැනීමට පුළුවන්කම අන්නේ එතනම නිස්කලංක භාවයක් කියන එක ගැඹුරින් ඒ సంతානය තුල ඇතිවීමක් නිසායි මේ විදිහට යන්නේ. ඒ කියන්නේ ඇලීම් ගැටීම් தත්ත්වයේ යම්කිසි දුර්වල වීමක් යාට ඇති කරගෙන ඒ ඇති දේ ඇති හැටියෙන් බලන්නට පටන් ගන්නවා ආස්වාස ප්‍රාස්වාසයේ පවා. ඊළඟට මේ විපස්සනා ගුරුවරු කියන තවත් මූලික ඔය தත්ත්වය සමාධියේ යම්කිසි தත්ත්වයකට දියුණුනාට පස්සේ දැන් විපස්සනා ගුරුවරු කියන එක්තරා මූලික තවත් අවස්ථාවක් තමයි අපිට ආවේගයක් ඒ කියන්නේ කැමැත්තක් හෝ අකමැත්තක් නිසා ඇතිවෙන දෙයක් තරහවක් රාගයක් ආශාවක් වගේ දෙයක් ඇති වෙනකොට ඒකත් එක්ක ගහගෙන යන්නේ නැතුව ඒ කියන්නේ ඒකෙන් දුරස්තභාවයක් ඇති කර ගන්නට නම් මම මගේ ඒ වගේ තියෙන දේවල් වලින් අයින් කරලා අරකේ ස්වභාවය බලන්න පුරුදු වෙන්න කියලා. ඒ ස්වභාවය බලන්න පුරුදු වෙනකොට තමයි නේද ස්වාමීන් වහන්සේ අපේ යෝනිසෝ මනසිකාර්ය කියන එක දියුණු වෙන්න පටන් ගන්න හොඳටම. ඔව් දැන් ඇත්තටම මෙතනදී අපි තේරුම් ගන්න ඕන මේ ප්‍රකට ආදීනවය අපට ඉන්ද්‍රයන්ට ගෝචර වීම තුලින් තමයි අපි අප්‍රකට ආදීනවේ දකින්න තැන දක්වා ප්‍රඥාව දියුණු කරගෙන අපිට යන්න අවස්ථාවක් ලැබෙන. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හැමදාම ඇවිදගෙන යන පොළවේ ඒකේ අල්ලලා තියෙන පිඟන් ගඩොල්ද ඒ වල්ලලා තියෙන හැඩය මොකද්ද ඒව paludu මොනවද ඒව ඒකේ තියෙන රටාව මොකද්ද මේ මොකක්වත් අපිට නිනව නැති වෙන්න පුළුවන් හැමදාම ගියාම එතකොට පැටලිලා වැටිච්ච වෙලාවක තමයි අපි හොයන්නේ මොකද්ද වැටුනේ කොහොමද වැටුනේ? මොකේද පැටලුනේ? එතකොට මෙන්න මේ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ දුක්ඛ ප්‍රඥාව උපදවන්නට හේතු එතකොට කයට දැනෙන දුක් වේදනාව සහ සිතට දැනෙන මානසික දෝමනස්සය ඒකනේ ප්‍රකට කරන්නේ ඒ ප්‍රකට කරන දැනුණහම තමයි පුද්ගලයා ඒකෙන් බැහැර වෙන්නට උත්සාහ කරන්නේ හැබැයි ඒකෙන් බැහැර වෙන්නට උත්සාහ කිරීම මුලදී ඇති වෙන්නේ ගැටුම්කාරී පටිගමූලිකව හැබැයි මේකෙන් අයින් වෙන්න උත්සාහ කරලා කරලා බැරි වෙනකොට ඔහු හොයන්න ගන්නවා මොකක් නිසාද මේකෙන් ගැලවෙන්න බැරි. ඊට පස්සේ තමයි අර निराවුල් ක්‍රමයට, නිවැරදි ක්‍රමයට අනුක්‍රමයෙන් අවතින්නේ. එතකොට දැන් එක් එක් සත්වෝ මේ එක් එක් අධියරවල තමයි ඉන්නේ සසරේ වැඩිලා. දැන් ප්‍රඥාවෙන් අත්දැකීම් තුලින් ගොඩක් පරිණත වෙච්ච කෙනෙකුට වහාම අර ගැඹුරු ස්වභාවය තේරුම් අරගෙන යන්න පුළුවන්. එහෙම නැති සියලු දෙනාම අර ප්‍රකට ආදීනවය හඳුනාගෙන ඒකත් එක්ක ගැටි ගැටි මේකෙන් අයින් වෙන්න ගැලවෙන්න ක්‍රම හොයන තැන තමයි ඉන්නේ. හැබැයි මේ ප්‍රයත්නය තුල තමයි ටිකෙන් ටික අර ඉදිරියට යන්නේ. ඒ නිසා අපි සිහිපත් කළේ අරකින් විතරක් නවතින් නැතුව මෙතන කලයුත්ත මෙය පමණක් නොවේ මේ මේ දුකක් හැටියට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දේත් එක්ක පැටලි පැටලි ඒක අයින් කර කර මේක හොඳයි කියලා ඉන්න එක විතරක් නෙමෙයි මේකේ කරන්න ඊට එහා තව දෙයක් තියෙනවා මේ දැක්ම අපට තියෙන්න අපි ඉන්න තැන ප්‍රාථමික වෙන්න පුළුවන් ඒක වෙනම ඒක ඒක තීරණය වෙන්නේ අපි අපි පුහුණු කරන ප්‍රමාණයත් එක්ක හැබැයි අපිට යම්කිසි දැක්මක් හදා ගන්නට ඕනේ මේ මෙතන විතරක් පැටලි පැටලි ඉඳලා හරියන්නේ නැහැ මේකේ තව දුර යන්න තියෙනවා කියන දැක්ම තිබුණොත් විතරයි පියවරෙන් පියවර ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් අර ප්‍රාථමික තැනම එල්බගෙන අපි දැන් නෛෂ්කාම්‍ය පුහුණු කරනවා, අපි දැන් අත්හැරීම පුරුදු කරනවා කියලා හිතාගෙන අපි දෘෂ්ටිගතික වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ ප්‍රාථමික වශයෙන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දුක්ඛය, වේදනාව, දෝමනස්සය ප්‍රයෝජනයක් නැහැ කියන එක හෝ ඒක නිෂ්ඵලයි කියන එක නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ. එතන විතරක් රැඳෙන්නේ නැතුව අපිට ඉදිරියට යන්නට යම් දැක්මක් තියෙන්න ඕන කියන්නේ. දැන් තව උදාහරණයක් මම පෙර දිනක සිහිපත් කළා. පොළවෙන් රොකට් එකක් යවනකොට ඒක විශාල උපකරණයක් හැටියට තමයි මහා බරසාර උපකරණයක් හැටියට තමයි ආකාශයට නිකුත් කරන්නේ. ඇයි අර ගුරුත්වාකර්ෂණ සීමාව ඉක්ම යන්නට මේක ලොකු පීඩනයක් ඇති කරන්නට ඕන. ලොකු ප්‍රතිවිරුද්ධ බලයක් ගොඩනගන්නට. එතකොට ඒ ගුරුත්වාකර්ෂණ කොටස ඉක්ම ගියාට පස්සේ අර උපකරණේ වැඩි බර කොටස ගැලවිලා අයින් වෙනවා. ඒ අයින් වුණාට පස්සේ එතනින් එහාට අදාළ තැනට යන්නේ සියුම් කොටස. ඒතර කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඉතින් සියුම් කොටස නම් යන්නේ අයි මුල ඉඳලම සියුම් කොටස යවන්න බැරි. මුල ඉඳලා සියුම් කොටස යවන්න බෑ. යවන්න බැරි අර ගුරුත්වාකර්ෂණ සීමාව ඉක්ම යන්නට ප්‍රතිවිරුද්ධ ප්‍රබල බලයක් ගොඩනගන්නට. එතකොට එතන ගැටුම්කාරී. එතන ඝර්ෂණයක් එක තමයි යන්නේ. හඬ තලාගෙන දුම් මතු කරගෙන ලොකු ඝර්ෂණයක් එක යන්නේ. හැබැයි ඒක ඒ සඳහා නෙවෙයි මේක යවන්නේ. නමුත් මේ මුල් අවස්ථාවේදී එහෙම තමයි යන්නේ. එහෙම ගිහිල්ලා තමයි අර ඉමේදී ඒ කොටස ගැලවිලා අර සියුම් කොටස අදාළ ඉලක්කයට යන්නේ. අන්න ඒ වගේ තමයි මේ නිර්වාණගාමිනී මාර්ගයේ මෙතන සත්වයක් නැහැනේ, පුද්ගලයෙක් නැහැනේ. මේ නාම රූප ධර්මනේ ක්‍රියාත්මක. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ පොදු ක්‍රියාවලිය එහෙම තමයි. හැබැයි එතනට අපි අර ප්‍රඥාව නැමැති සාධකේ එකතු කරගත්තහම අපිට වඩා පහසුයි මේවා ඉක්මනින් හසුරුව ගන්න. තමන් විසින්ම දැනගෙන හඳුනාගෙන අත්දැකීම් ලබලා අනුක්‍රමයෙන් වැඩෙන්නට ගියොත් බොහෝ කල් ගත වෙනවා. ඒතකොට ආර්ය ධර්මය අහලා ඒ ආර්ය දර්ශනයට අනුව පුහුණු කරනකොට අපිට දැක්මක් තියෙනවා මේ මෙතන පැටලි පැටලි ඉඳලා හරියන්නේ මෙන්න මේකයි කරන්න එතකොට අපිට වඩා ඉක්මනින් අර අදාළ දේට අවතීර්ණ වීමේ හැකියාවක් තියෙනවා. ඒ දැක්ම අපි තුල නැතිනම් අපි බොහෝ කල් අතනම අතනම රැඳි රැඳි පැටලි පැටලි එතන පවතින්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ දුක්ඛාර සත්‍ය දේශනා කරනකොට ඔය අංශ දෙකම ඒ නිසයි දේශනා කරන්නේ. අර රළු කොටසක් දේශනා කරනවා සූක්ෂම කොටසක් දේශනා. ප්‍රකටාදීනවයක් දේශනා කරනවා අප්‍රකටාදීනවයක් දේශනා. ඉතින් ඒ නිසා ඒකෙන් මොන ප්‍රමාණයද වටහා ගන්න කියන එක ඒ පුද්ගලයාගේ සාංශාරික සංවර්ධනයේ පාරමිතාවේ ස්වභාවයත් එක්ක තීරණය වෙනවා. ඉතින් දේශකයන්න් වහන්සේලා හැටියට සමාජයට මඟ පෙන්වනකොට මේ දෙපැත්තම යම් ප්‍රමාණයකට හරි පෙන්වා දෙන්න පුළුවන් නම් ඒක ශ්‍රාවකයාගේ ප්‍රඥාව දියුණු කරලා ගමන් මඟ හඳුනාගෙන ඉදිරියට යන්න ලොකු උදව්වක් වෙනවා. එහෙම නැත්නම් දේශකයාත් අර ප්‍රාථමික තන විතරම නම් දුක හැටියට පැහැදිලි කරන්නේ. එතකොට ශ්‍රාවකයා එතනම එල්බ ගන්නා ගතියක් හිටිනවා. එහෙමයි. එහෙමයි. ඒ වගේම ඒ අද ස්වාමීන් වහන්සේ අපිට පෙන්නලා දුන්න කාරණාවදී ඔතන කොච්චර හිර වෙනවද කොච්චර සමාජයේ වෙලා තියෙනවද කියන එක ඉතාමත්ම පැහැදිලිව පේනවා. ඒක හරි. ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා මේ කරන කාර්යයට. තෙරුවන් සරණයි.